නැයි <coughs> ශිර දිනාටම තෙරුවන් සරණයි අපි විවාහයෙන් පස්සේ ශවස් වර්වේ ශෂිවාරය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි උදේ මතක් කරගත්ත විදිහට මේකට අපි කියන්නේ ධර්ම සාකච්ඡාවක් කියලා නැත්නම් ප්‍රශ්න විමසන වැඩපිළිවෙලක් ඉතින් ඒ නිසා එතන කලින් සම්බන්ධ වෙච්ච අය ගොඩක් ඉන්න නිසා පුරුදුකාරෝ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා කෙසේ නමුත් මම ඉල්ලා හිටිනවා සාකච්ඡාව කරන වෙලාවේදී මේ පිළිබඳව මතුවෙන යමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා අපිට ලැබෙන කාල වේලාව අනුව ඒ ආරාධනාව එහෙම වුණත් ලිඛිත ප්‍රශ්න අනුව වැඩසටහන කරගෙන යන්නයි මගේ කල්පනාව. ඒකෙදී ගරු ස්වාමීන් වහන්සේ ප්‍රපංච පිළිබඳව තවදුරටත් කෙටි විස්තරයක් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් කෙටි විස්තරයක් ඉල්ලුවා ඒකක් දුන්නා. ඊට පස්සේ දැන් කියනවා කෙටි විස්තරයක් විස්තර සහිතව කරන්න කියලා. ඒකත් කරන්න වෙනවා. ඒ කියන්නේ මේ ඉතින් මේ ඉංග්‍රීසි දන්න කෙනෙකුට නම් මම කියනවා concept and reality කියන පොත කියවන්න එච්චර හොඳ පොතක් ලෝකෙම හොයන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම් මේක විස්තර වෙනවා. ඉතින් ඥානানন্দ සාංශිකේ ගෝලයක් හින්දාමම මාත් මේක දෙතුන් සැරයක් කියුවා. හැබැයි මගේ ඉංග්‍රීසි එච්චරම හොඳ නැහැ. මොකද ඒ පොත කියවන්න සුද්දොත් පොත් ඩික්ෂනරි දෙකක් දෙපැත්තෙන් තියාගෙන තමයි මේ පොත කියවන්නේ. මොකාටවත් තේරෙන්නේ නැහැ. ඒක ලියලා තියෙන ක්‍රමය මොකද ගැඹුරක් සාකච්ඡා කරන්නේ. කෙසේ නමුත් මේ ප්‍රපංච කියන එක පිළිබඳ ඕන තරම් ප්‍රපංච කරන්න පුළුවන්. ප්‍රපංච කෙරුවට ඒකෙන් ගැලවුමක් එන්නේ නැහැ. මොකද ප්‍රපංච කරනවා කියලා කියන්නේ වාග් බහුල්‍ය ඒකම නැවත නැවත වටේ වටේ අනේකයි. නියම කාරණාවට ආවොත් ඒ පුද්ගලයා එතන ඉතුරු වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා අඹරවාගෙනම තමයි ප්‍රපංච වැටීම සිදු වෙන්නේ. එතක ඒ තාක් අපි මේකේ තමයි වශී වෙලා මේකේ තමයි අපි අතිශෝක්තිය කියලා කියන්නේ. යමක් කියනකොට අතිශෝක්ති කරනවා කියලා. ඒක තමයි මේ ප්‍රපංච පිළිබඳව කියන්න තියෙන්නේ. ඉතින් ඒකට ඒ ස්වාමීන් වහන්සේ අරගෙන තියෙන මේ මදුපිණ්ඩික සූත්‍රය තමයි මේක පිළිබඳව කෙටියෙන් ඍජුවම ਸਰවඥන්සේ සාකච්ඡා කරන්නේ. ඒකෙදී ඒ සාමාන්‍යයෙන් ඔය අපි ධර්මයේ එහෙම නැත්තම් අටුවා සාහිත්‍යයේ පෙන්වන චිත්ත වීදියේක මූලික සැකිල්ල ਸਰවඥ දේශනාවේ සඳහන් වෙනවා මේ චාන්කි මේ මදුපිණ්ඩික සූත්‍රයේ ඒකෙදි කියලා තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන ඇහැට රූපයක් මුලිච්ච වෙනවයි කියලා කියන දෙමළ වචනයක් ඒක. ඇහැට මුලිච්ච වෙනවා. ඇහැට ආපాతගත වෙනවා. ඇහි ශේෂ්ඨයටපත් වෙනකොට පටිච්ච රූපේ කියලා කියනවා. පටිච්ච රූපේ කියන්නේ හටගත් රූපයක් ඒ වෙලාවේ. අපි හිතන්නේ රූපයක් ඇතන තියෙනවා ඇහැ මෙතන තියෙනවා බලනවා කියලානේ. නමුත් දැන් හොඳටම බුද්ධ දේශනාවෙන් නම් අවුරුදු 2500කට කලින් කිව්වා විද්‍යාවෙත් කියනවා එතනේ රූපේ හටගන්නේ බලනවත් එක්කම කියලා. ඒකයි මෙතන තියෙන අමාරුම කෑල්ල. එතන රූපයක් නැහැ බලපු නිසයි පේන්නේ. අපි හිතන්නේ තියෙන නිසයි බලන්නේ කියලා. ඒක හොඳ ලස්සනට විස්තර කරනවා ඒ දණ්ඩ යන බල්ලගේ උපමාවෙන්. පටිච්ච රූපය කියලා කියන්නේ ඒ රූපේ හටගන්නේ බැලුව නිසයි. අපිට හිතෙන්නේ බැලුවත් නැතත් එතන තියෙනවා කියන හැඟීමයි අපේ තියෙන නිත්‍ය සංඥාව. අපි ඒක අරමුණු කරන්නේ ඒක තියෙන එකක් කියලා. නමුත් බුදුජානනාංශ කියන්නේ බැලුවනම් නේවා නිමිත්තක් ගායෝති නානු නානු ව්‍යංජනක් ගායෝති කියෙම තියෙනවා කියලා නිමිත්තක් ගන්න එපයි කියනවා. අනුව්‍යංජන ව්‍යංජන බලන්න යන්න එපයි කියනවා. බලපු ගමන් ඒකේ ඇලීමක් ඒකේ මනාපයක් හෝ අමනාපයක් පහළ වෙනවා. ඒ නිමිත්ත ගන්න එක ඒක ඇඟෙන්මයි එන්නේ. ඒකේ ස්වභාවයෙන් වෙනවා මේක තිබුණ එකක් කියලා. ඒකට බුදුහාමුදුරුවෝ ඇඟ බේරගෙන පාවිච්චි කරන වචනේ තමයි චක්කුංච පටිච්ච රූපේච පහළ වෙච්ච රූපය ඇහැට ඒ වෙලාවේ පහළ වෙච්ච රූපයත් නිසා පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං ඒ දෙක වෙච්ච ගමන් කන නාසය දිව කය කියන එකේ වැඩ නතර වෙලා ඇහැට යනවා හිත. ඒ ඇහැට යන හිතට කියනවා චක්කු විඥානය කියලා. එකම විඥානය තමයි ඇහි පහළනෝ චක්කු විඥානය, කනේ පහළනෝ සෝත විඥානය කියලා. අපි එක එක කෘත්‍ය අනුව නම දෙනවා. චක්කු විඥානයක් බවටපත් වෙන්නේ පේන රූපේ ඇහෙන සද්දට වැඩිය සිත් ගන්නා සුළු නිසා මුදින් හෝ නරකී. පේන රූපය නාසයට වෙලා වැදින ගඳට වැඩිය සිත් ගන්නා සුළු නිසා කැපී පේන නිසා. ඒ වෙනවත් එක්කම හිත අර කැපී පේන ගතියේ සිත් ගන්නා සුළු ගතියෙන් ඇහි උපදින එකට කියනවා දකින්න හිත කියලා. මේ තුන සරුවචනාංශය සඳහන් කරන්නේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. මෙන්න මේ තුන මුලිච්චච්ච රූපයත් ඇහි තියෙන ඔපයත් දකින්න හිතත් එකට ගමන් කරන තාක්කල් අපි කියනවා දැකීමක් සිද්ධ වෙනවා කියලා දකින්නෙත් පහළ වෙනවා. ඒ කියනවා සංගති කියලා කියනවා මේකේ චක්කුංච පටිච්ච රූපේච උච්ච උපදේ චක්ක විනා තින්නම් සංගති පස්සෝ. සංගති කියලා කියන්නේ සමීපව සමාන්තරව තුන් දෙනාම ගමන් කරනවා. දැන් ඒ තාක්කල් පෙනීම සිදු වෙනවා. ඒ කියන්නේ ඇහිම වේලාවෙ වෙන්නේ නැහැ. ගන්ධ රස පහසක් නැහැ. පෙනීමේ චිත්ත වීදි පහළ වෙගෙන යනවා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. මේ ස්පර්ශයක් වුණොත් ඒක විඳින එක තමයි අපේ ශරීරයේ సంతානේ ස්වභාවය. ඒක හොඳයි, නරකයි, කහයි, නිල්, කොළ, කහ, දිග, ලොකු කියලා ඒක විඳීමක් ඇති කරගන්නවා. ස්පර්ශයෙන් තොරව විඳීමක් වෙන්න බෑ. ස්පර්ශයක් වුණොත් විඳිනවා කියන එක හේතුඵල ධර්මයක්. ඒ ඇහැට ගිහිල්ලා රූපයක් වටනනම් ඒ රූපේ පිළිබඳව වින්දනයක් පහළ වෙනවා. හොඳක් දැක්ක, නරකක් දැක්ක, කහක් දැක්ක, නිලක් දැක්ක, කළු සුදු දැක්කයි. ඒ නිසා මේ වේදනාවෙන් පස්සේ තමයි කෙලෙස් උපදින්නේ. මේ වේදනාව තැනට එනකන් චිත්ත වීදිය බුදුහාමුදුරන්ගේ දේවදත්තගේ සමානව පහළ වෙන්නේ. අපෙත් සමානව පහළ වෙන්නේ. වේදනාවෙන් පස්සේ තමයි විඳින්න විඳීමෙන් පස්සේ තමයි යං වේදේති තං සංජානාති. ඒක හඳුනා ගැනීමක් කරගන්නවා මේක දුමංගලක් සුමංගලයක් වේවා නොවේවා දැක්කා හොඳයි ආදි වශයෙන් ඒක නැවත දැන ගැනීම සඳහා ලකුණක් තියෙනවා. හැඳිනීමක් සඳහා ලකුණක් තියෙනවා. අපි ඇඳුමක් මහන්න ඕන වෙච්චාම එයාගේ මෙෂර්මන්ට් අරගෙන රෙද්දේ ලකුණු කරගන්නවා. අපි පතරොන් කපනවා කියලා කියන්නේ. කපලා රෙද්දේ ඉර ඇඳ ගන්නවා රෙද්ද කපන්න ඕනේ මෙහෙමයි කියලා. වඩුව කැලේකදී ලීගෙනල්ලා පුටුවක් හදන්න ඕන නම් පුටුවේ ඕන විදිහට ඉරි ගහ ගන්න. ලෑලි ඉරන්න බොරදම් ගහනවා කියලා කියන ඊට පස්සේ ඉරි ලකුණු කරගන්නවා. ඊට පස්සේ වැඩේ යන්නේ අර ලකුණු කරගත්ත ඉර දිගේ. ඒ වගේ අපි සංඥාවක් ඇති කරගන්නවා යමක් වින්දනම් ඒක තමයි අපි මත්තේ ප්‍රයෝජන බේස මතක ගබඩාව තැම්පත් කරන්නේ අපි ඇති කරපු සංඥාව. නිසා වේදනාවක් ඇති වුණා නම් ඒ වේදනාව ඇතිවිච්ච දේ මතින් සංඥාවක් පහළ වීම නුපුහුණු හිතේ හී සංවරකමක් නැති හිතේ සතියක් නැති හිතේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. යං වේදේයි තං සංඥා යං සංජානේති තං විතක්කේති ඒක මත ඊට පස්සේ හිතෙන් තර්ක කරන්න පටන් ගන්නවා මේක දැක්කා හොඳයි මං විතරයි දැක්කේ අපරාධ මේක ෆොටෝ එකක් ගන්න හම්බුන්නේ නැහැ නේ කියලා හෝ කරපු දේ පිළිබඳ ඇතුළත කතාව පටන් ගන්නවා. ඒ අරමුණ පදනම් කරන මමයා අපෝර දාගන්න. යං විතක්කේති තම් පපංචේ. ඊට පස්සේ ඒ මතින් තණ්හාමාන දිට්ටි වශයෙන් මේක ඉතින් අර විශාල ගොජ දෙමිලකට හිතවිලි ගොජයකට උණ පඳුරක මුලින් මතු කරන උණ ගොබුඩ එතෙක් තිබුණු උණ පඳුරත් එක්ක පටලවාගෙන අතු ඉති විහිදුවාගෙන කැපුවට පස්සේ උණ ගහ කපලවත් ගන්න බැරි තත්වයකට පැටලෙන්නේ. ඒක තමයි සරුවචනන්සේ කර දෙන උපමාව. ඒ මතුවෙන ප්‍රපංච වාග්බහුල්‍ය පරණ මතක මේ දකින්න දේ ඉස්සරහට කරන දේ මම මේක අරයට කියන්නේ මෙහෙමයි කරන්නේ මෙහෙමයි කියලා හැම පැත්තටම අකුලවාගෙන අනාගෙන පටලවාගෙන තමයි මතුවලා එන්නේ. ඉතින් එතනේ ප්‍රපංච වලට ආසන්න ගන්නාව විතක්ක යම් විතක්කේ විතක්කේචි තං පපංචේති ඉතින් මේතෙන් එනකොට කෙලෙස් උපදින හරි ඔක්කොම සිද්ධ වෙලා අපි ආතුර වෙලා රාගෙන් රක්ත වෙලා ද්වේෂෙන් දූෂිත වෙලා ඉවරයි ඒත් එතනදී හෝ දැනගන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක් මම දැන් ඉන්නේ රාග රක්ත වෙලා මේ වස්තුව දැක්ක දැකපු නිසා ඒ ඔක්කොම වෙලත් ඉවරයි දකුණ හිත පහළ වෙලා ඒ පිළිබඳ sannivedanayak ඇවිල්ලා මෙයා ලකුණු තියාගෙන ඊට පස්සේ දකින්න මම මෙහෙම කරන්න ඕනේ, අවල් තැනට, අවල් වෙලාවට යන්න ඕනේ කියන ඔක්කොම සංඥා අරගෙන එහෙමතින් ප්‍රපංච කරන්න පටන් අරගන්නවා. අනේ මං කොච්චර වාසනාවන්තද නැත්නම් කොච්චරක් අවාසනාවන්තද කියලා. ඒ ප්‍රපංච කරන්න පටන් ගත්තට පස්සේ ඒ දකින්න රූපය නෙවෙයි යන්නේ අර තමන් කරන මනෝවිකාර හිතලුව කියලා කියනවා. ඒක දිගේ ඉතින් හීන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. මේ Taman විසින් ඒ ඒ රූපේ මතට ආරෝපණය කරන ලද සංස්කරණය කරන ලද අංග වේශ නිරූපණය කරන ලද දේවල් මගේ දෙයක් බවට පත් වෙලා ඒකම තමන්ගේ දරුවෙක් වගේ තමන්ගේ චිත්‍ර නිර්මාණයක් වගේ තමන්ගේ මූර්ති නිර්මාණයක් වගේ ඒ කරන ලද නිර්මාණේ අභිරමණය කරගෙන කරගෙන ඉන්න එක තමයි හීන ලෝකේ හෝ හැබෑ ලෝකේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක කොච්චර මායාකාරී කියලාද කියනවනම් ඒ සරුවචනසේ සඳහන් කරලා තියෙනවා නුග ගහක් පොළවේ නුග ඇටි කියන පුංචි මැටයක් ලෝකේ තියෙන විශාලම ගහක් හැදෙන්නේ නුග ගහයි. ඒ නුග ඇටයක් වඩනට පස්සේ උඩට පුංචි මේ ප්‍රරෝහය කියලා අපි ඒකට කියන්නේ කඳක් උඩට නගිනවා. කඳ නැග්ගට පස්සේ ඒ කඳේ අරලු මුල් දිගේ අරලු බහිනවා. අරලු බහිනවා කියන එක මම දන්නේ දන්නවද කියලා. මුල් වලින් අතෙන් මේ පුංචි පුංචි නූල් බහින. බැලලා ඒව තහවුරු වෙනවා. තහවුරු වෙලා ඉවරලා අන්තිමට අර උඩට නැගපු කඳයි පල්ලෙහාට ආපු අරලුයි කොච්චර හැදෙනවද කියනනම් අරලු වලින් මැද කඳ වහගත්තාම කඳ හොයන්න බැරි තත්ත්වයටපත් වෙනවා. අපි දැන් ඇඟිලි දික් කරලා පෙන්වන්නේ අරලුවක්. ඒ අරලු කියන්නේ උඩින් පල්ලෙහාට ආපු එක. ඒක නියම ප්‍රකෘති මුලින්ලා උඩට ගිය වහ කඳ වායලා ගන්නවා. ඒ වගේ තමයි අපි ඇත්ත දැකපු යථාර්ථය ඊටාම පුංචි තුනී කඳක්. ඇති වෙන ප්‍රපංචාර වටියේට බහින අරලු වගේ අන්තිමට අපි දකින්නේ අපි උඩින් බහපු අරලු. උඩ සිට පල්ලෙහාට ගිය දේවල් පල්ලෙහා සිට උඩ ගිය එකක් නෙවෙයි. නමුත් අපි දැන් අදහනවා මේක කඳ කියලා. කඳ කියන්නේ නම් පටින් උඩට යන එකක් වෙන්න බෑ. උඩින් යන එකක්. සිනේහජා අත්තජාත සම්භූතා සිනේහජා කියලා තමන් විසින් තමන්ගේ විචිත්‍ර චින්තනය තුලින් වාග් බහුල්‍ය තුලින් මේකට ආරෝපණය කරන ලද දේවල් ප්‍රකෘතිය වසහයලා. වසහයලට පස්සේ අපි තර්ක කරනවා නෑ මම කඳ දැක්කා මේ දකිමින් කතා කරන්නේ මම අතගාමින් කතා කරන්නේ කියලා අපි දකින හරියක් දකින්නේ උඩට ගිය කඳ නෙමෙයි අරලු. අපි විහිං ඒකට ආරෝපණය කරන ලද දේවල් මේවට තමයි ප්‍රපංච කියන්නේ. ඒක නිසා කෙලින් යමක් කියන්නේ නැතුව වටවලල්ල යනවාට කියනවා ප්‍රපංච කරනවා කියලා. ඒ වගේම දැන් මෙතන ඉඳලා අපි දැන් මීටරකට යනවා කියමු. යනකොට කෙටිම පාරක් තියෙනවා. ඒ පාර දන්නේ නැතුව අපි අතෙන්ටත් යනවා අහනවා අතෙන්ටත් යනවා අහනවා අතෙන්ටත් යනවා. එතකොට ගොඩාක් වෙලා යනවා. ඒක ප්‍රපංච කිරිලක් කියනවා. ඍජු කෙලින් මාර්ගයේ තියෙද ප්‍රපංච කරනවා. දැන් sannivedanaya කරනවා කියලා කියන්නේ මනසෙන් මනසට කෙලින්ම පණිවිඩය යනවා ප්‍රපංච කරනවා කියලා කියන්නේ ඒ sannivedaya ඒක යන්නේ අපි වටවලල්ලේ ගිහිල්ලා දෘෂ්ටි මාර්ගයෙන් හිතවිලි වචන මාර්ගයෙන් විවිධාකාර ක්‍රමවලට මේක ග්ලොස් ඕවර් කරනවා කියලා කියන්නේ තියෙන දේ මායා කරනවා. කෙලින් යන්නේ නැහැ. ඉතින් මේ ප්‍රපංචකරණ එක තමයි මට කියන්න තියෙන තරහ වෙන්න එපා කිව්වට මේ ජනමාධ්‍ය කියන්නේ ඕකට. සුද්ධතම ජනමාධ්‍ය කියන්නේ මේ ඇතිදී ඇති හැටියට කියන්නේ නැතුව ඒගොල්ලෝ හිතන ට්‍රෙන්ඩ් එකට යන විදියට ආල වට්ටම් කරලා පෙන්වන එක. දැන් ইনফরমේෂන් ටෙක්නොලොජි කියන්නේ ඕකට. ඕකේ දක්ෂය ආද ලෝකේ ඥානමිනිය කරන්න විතරයි බැරි. ඕනේ දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙලෙස් වල තියෙන අපි ඉන්නේ කෙලෙස් වල ඉතාම උච්චතර අවස්ථාවක ඒකයි මේ ইনফরমේෂන් ටෙක්නොලොජි එක නැගලා තියෙන්නේ. හැබැයි මේක හොඳට ඉගෙන ගන්න. ইনফরমේෂන් ටෙක්නොලොජි හොඳට ඉගෙනගෙන බලන්න මිනිස්සු රවට්ටන්න පුළුවන් හැටි. ඉතින් ඉගෙන ගන්න නැතුව බනින්නත් එපා. හැබැයි මම එච්චර ඉගෙන ගන්නේ නැහැ. හැබැයි මම මේකේ තියෙන ආදීනව දන්න නිසා ප්‍රවේශම් වෙලා කටයුතු කරනවා. ඒ කොච්චර ඒ බූවල්ලා දක්ෂ වුණත් ඒ බූවල්ලා අපිව අල්ලගෙන කෑවත් අපි වර්තමානයේ හිත තිබ්බොත් ইনফরমේෂන් ටෙක්නොලොජි එකට අහුවෙන්නේ නැහැ. අපි වටන්න බෑ. අපි වෙන්නේ මම වටන්න බෑ. යම් තාක් හිත ප්‍රകൃතියට සලකනවා නම් ඇති හැටිය දකිනවා නම් ඔය කවුරුත් කියන අර අපි කියන්නේ මිනිසෙක් මේ වමන කෙරුවට පස්සේ කළු පාටට වමන කෙරුවා කියන එක ඉතින් අර මනුස්සයා කියනවා අර මනුස්සයා වමන කරපේ කකුරු කපුරු තට්ටක් වගේ කියලා කියනවා. ඒක පොඩ්ඩක් කපුරු තට්ටට ආදේශ කරලා ඊගාව එකනා කියනවා ඔයා දන්නවනේ අර කපුරු තට්ටක් වමන කරලා. නෑ නෑ කියන්නේ මම මේ දැන මට කිව්වේ අසවලානේ මේ බොරු කියන කෙනෙක් නෙමෙයි කියලා. එමන්ෂා ගිහිල්ලා කියනවා අර මිනිස්සේ කපුටේ කවක වමන කළා. එයා කියනවා දෙකක් වමන. අපිට අර කළු පාටට වමන කරලා කිව්වම පණිවිඩේ එච්චර වදින දෙයක් නෑ. කපුටු තට්ටක් කිව්වම මේකේ තියෙනවා මොකද්ද? මේ දීලා තියෙන්නේ උපමාවක්. උපමා උපමේ සම්බන්ධ නෑ. අපි අල්ලන්නේ අර උපමාව අල්ලනවා. ඊට පස්සේ උපමාව දෙගුණ තෙගුණ වෙනවා දෙන්නගෙන් තුන්දෙනාගේ යනකොට. ඒ නිසා සෙන් බුද්ධ ආගමේ කියනවා ගුරුනාංශේ ගෝලයාට මෙම හඳට ඇඟිල්ල දික් කරලා මෙන්න මේ තියෙන හඳ කියලා ඇඟිල්ල දික් කරලා පෙන්වනලු. ගෝලයා ඇඟිල්ල කොන දිහා බලලා කියනලු කෝ හඳක් නැහැ. මේ ගුරුවරයා බොරු කියනවා කියන්නේ. එයාට දන්නේ නැහැ මේ දිගේ ඉස්සරහට යන්න ඕන සත්‍ය දකින්න කියලා. බුදුරජාණන් වහන්සේ අපි සත්‍යෙට ගෙනියන්නේ නැහැ පාර පෙන්නලා තියෙනවා. අපි ඒ දිගේ යන්න ඕන. අපි බුදුහාමර පෙන්න නඟකන බල්ලා මේ ඇඟිල්ල කොනේ හඳ නැහැ කියලා කියන එක ඇත්ත තමයි. නමුත් බුදුරජාණන්ස දෙන්නේ ප්‍රක්ෂේපණයක් මේක දිගේ යන්න කියලා. ඒ ටික තමන් කරන්නේ. ජනමාධ්‍ය මේක හොඳටම දන්න නිසා අපිට ගහපා දීලා කියනවා මේ හඳමයි. ඉතින් අපි මේකත් එක්ක රණ්ඩු කරනවා. රණ්ඩු කරන්න කරන්න පත්තර විකිනවා. හැමදාම ප්‍රවෘත්ති අහන්න නැතුව බලන්න නැතුව බෑ. මොකද ඊයේ බාගෙට නතර කරලා තියෙන දැන් ඊටු කෑල්ල අද. ඒකත් සම්පූර්ණ දෙන්න පොඩ්ඩක් වහලා වැහුම් අරලා බෙන්නලා අහනවා. ඕකේ තමයි යන්නේ. ප්‍රපංච කරනවා කියන එකට ජනමාධ්‍ය කියලා කියාගත්තට කිසි පාඩුවක් නැහැ. තනි වචනෙන් කියන්න ඕන ජනමාධ්‍යයෙන් කරන්නේ ඕක තමයි. ඒ නිසා ජනමාධ්‍යයෙන් කරන්නේ පොඩි අතිශෝක්තියක්. නමුත් අතිශෝක්තිය බොරුවගේ මල්ලි. බොරුවම නෙවෙයි බොරුවගේ කරන වැඩ ටික කරනවා. ඒක නිසා මේ රට රට කර වැට බැඳලා කට වැට කර වැට බඳින්න බෑ කියලා අපේ කියමනත් ඒ නිසා භාවනා කරන අයට කියනවා කතා කරන්න එපයි. ඒ මොකද භාවනා කරන එක නා කියන දේ අනික කෙනා අදහනවා. අදහට පුංචි බොරුවක් වචන ගානකින් කියනකොට බොරුව තමයි කියවේ. එයා කතා නොකර ඉන්න එකට බුදුහාමුදුර කියන්නේ ඉහෙළම භාවනා ජීවනට කියන්නේ මුනිවරයෙක් කියලා. මුනිවරය කියලා කියන්නේ කතා නොකර ඉන්න එක. ඉතින් ඒකට ලෝකයාට කියනවා අපිට අපි කොහොමද බණ අහන්නේ අපි කොහොමද sannivedana පවත්න්නේ කතා නොකර ඉඳලා කියලා දොස් කියනවා. නමුත් මේ වැඩි කතාවට අහු වෙනකොට අර විදියේ අතිශෝක්තිය වලට එහෙම නැත්නම් ඔය වාග් බහුල්ලියට ආලවට්ටම් වලට ප්‍රපංච වලට අහුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ සමාජශීලීව ගත කරනට හරි අමාරු තැනක්. ඔය සමාජශීලී කියලා කියන්නේ කචකචේ. ඔය දෙන්නේ එකතු වුණාම පොඩ්ඩක් බලන්න මොකද වෙන්නේ කියලා. බෙලිකටු මල්ලක් කොලන වගේ සලසල සලසල සලසල ගාලා ඒක කතා කරුවේ නැත්තම් නිකන් හරි නෑ වාගේ. සමාජශීලී නැතුව වගේ. ඉතින් ඒ නිසා ඒක කරලා බලපුවම අන්තිමට සෑහෙන්න රිස්ස යනවා, හති වැටෙනවා. මේ විශේෂයෙන්ම මේ ප්‍රපංච කරන තණ්හා මාන දිට්ඨි වලට සහිත කතා වලට නිසා ප්‍රපංච කරනවා කියන එක අටුවා වෙච්චර ගැඹුරු විස්තරයක් දෙන්න ඒක කියන්නේ තණ්හා මාන දිට්ඨි වඩන සුළු කතා. එනිසානේ ඒ කියන්නේ පෘථග්ජනයාගේ කතා දැන හෝ නොදැන තණ්හා මාන දිට්ඨි වඩනවා. ඒක නිසා ඒ කරනකොට සතියෙන් යුක්තව ඉඳලා පුළුවන් තරම් එතකොට හැබැයි මේ ආසනේ උඩ ඉඳගෙන වැඩිම ප්‍රපංච කරන්නේ මම. වැඩිම කතා කරන්නේ මම. මම දිනපතා ආනාපානසති භාවනා යෙදෙමි. භාවනාවට ඉඳගත් විගසම හුස්ම නැදෙනී ඒ සිතින් දැනෙන දෙයක් වේ. ඉන්පසු ශරීරයේ පැද්දෙනසේ තුනී කැබලි චංචල වෙනසේ ජීවිත පීඩනයකින් තෙරපෙනසේ දැනේ. මේ වෙනට ශරීරයේ නොදැනී කෝප තුල කෝපයක් තුල වෙන්නේදී. තෙරපීමක් තෙරපෙමින් සිටින ලෙස දැනේ. කෝපයක් තුල කියලා තියෙනවා. මෙසේ බොහෝ වේලා මත්වීමකින් සිටිනා ලෙස දැනේ. බොහෝ ආලෝකමත් අවස්ථාවකට දැනු පැමුණෙමි. එවිට එතන ඇතුවේ නිශ්චල අවස්ථාවක සිටුවේ නොමැති ආලෝකයේ පමණක් අරමුණු අවස්ථාවකි මේ පහදා දෙන්නේ. මේක ඇත්තටම විස්තර පහදා කරලා දෙනවට වැඩිය කියන්න තියෙන්නේ මේ වගේ දෙයක් වෙනකොට නැවත නැවත මේකට වෙන්න දෙන්න. එතකොට කවුගක්වත් පැහැදිලි කිරීමක් ඕන තමන්ටම කාරණා පැහැදිලි. මේ එක සැරයක් වෙච්ච ගමන් පහදලා දෙන්න ගියාම බොහොම සුළු තොරතුරු ප්‍රමාණයක් අරගෙන විනිශ්චය කරපු නඩු තීන්දුවකගේ තීන්දුව වර්ධිනවා. දැන් මේක වුණා නම් මේකෙන් ගන්න තියෙන්නේ තමන්ගේ පෙර පිං කරලා තිනවා භාවනා පතේක වැටලා තිනවා නැවතත් මේක කරන්න Tamanට ප්‍රභව ශක්තියක් තියෙනවා විභව ශක්තියක් තියෙනවා ඒ කියන්නේ පොටෙන්ෂල් එක තියෙනවා මේ නැවත නැවත කරන්න කරනකොට කරනකොට Tamanටම වැටහෙනවා කෝකද නික්ලේශ කෝකද ක්ලේශ ඒ දෙකේ තීරුමකින් බේරුමකින් නැතුව අත්දැකීම් එන්න පටන් ගන්නවා ඒ අත්දැකීම් නැවත නැවත ඊම සඳහා අපි කරන අනුග්‍රහයට අපි කියනවා බහුලීගත කරනවා භාවනා කරනවා බහුලීගත කරනවා. ඒ නිසා මේක නැවත නැවත කරනකොට Tamandම තේරෙයි ඒ තේරෙන දේ චිත්ත නියම ධර්මයක් නිසා වරදින්න විදියක් නැහැ. මේ දේම නැවත නැවත වෙනකොට කවදාකවත් වරදින්න විදියක් නැහැ. වැරදුනා නම් වැරදි කියලා තේරෙනවා, හරිනම් හරි කියලා තේරෙනවා. ඒ නිසා මේක හොඳයි කියලා කිය හැකි මේක නැවත නැවතත් වීම සඳහා යමක් කටයුතු දෙය දෙ කරන්න. උදාහරණයක් වශයෙන් කියන හොඳට සක්මන් කරලා වාඩි වෙන්න. වාඩි වෙච්ච ගමන් හොඳට මූල කර්මත්තන්නේ දන්නවා පුරුදුකක් කියලා හිතන්නේ නැතුව නවකේක් වාගේ අරමුණු කරලා මෙනෙහි කරා. මෙනෙහි කරපම බොහොම ශීඝ්‍රයෙන් ඔකට යයි. ඊට පස්සේ වරක කෝප වෙන මත් වෙන අවස්ථා, වරක ආලෝකමත් සෑල්ලු අවස්ථා ඒ. මේ දෙකටම නම්බු කරන්න එපා. දෙකෙන් එකක්වත් හොඳයි නරකයි කියන්න එපා. දසවහස් වාරයක් වෙන්නදල්. වෙනකොට පාර මේ වැල යන හැටියට මැස්ස ගන්නවා වගේ ඒක වැඩෙන්න පටන් ගන්නවා. විදිහාවක් පෙන්නනවා. ඒක සාමාන්‍ය කෙනා ගහ වැරුණාට උඩ මුල වැවෙන්නේ ඕජාව දියාවට. මුල වැඩෙන්නේ අන්ධකාරයේ දිහාට කවදා ඍජුව නෙවෙයි මුලක් වැඩේ. මුල වැටෙන්නේ මෙහෙම මෙහෙම වක්‍ර මාර්ගයේ. ඒ නිසා භාවනාපතයක් උඩ කොළදා වැටෙනකොට යට මුල වැඩෙනා වගේ ඒක යන්නෙම ධර්මයේ ඕජාව දිහාට. ඒ නිසා මේක හොඳයි. නැවත නැවතත් එහෙම නැත්නම් බහුලීගත කරන්න භාවනා කරන්න මේ දේම ඇතිවීම සඳහා යමක් කළ යුතුද ඒක කරන්න කියලා කියයි. මේ වගේ ප්‍රශ්නයක් මෙතනක් තියෙනවා. ආනාපාන සති භාවනාදී හුස්ම නොදෙනී ගිය පසු නාසිකාග්‍රයේ මුල කර්මස්ථානයේ හිත පිහිටුවාගෙන සිටන විට ශරීරයේ නොඑක් තැනක ධාතු ගුණ සියල්ලම දැනේ. මේ සිදුවන්නේ නිතතින්මයි. ඒත් නාසිකාග්‍රයේ ධාතු ගුණ නොදෙනී. මේ හිතට ගැටලුවක මේ ගැන පැහැදිලි කිරීමක් වාංශය ඉතා යහපත් යටහත්පත් වෙනවා. ඒ කියන්නේ අර මේ ධාතු ගුණ මුළු ශරීරය ආවරමුණු වෙනවා. Taman එල්ල කරන තැන හිස් තැනක් වශයෙන් පේනවා. නොදැනෙන තැනක් විදිහට පේනවා. නමුත් හොඳටම දන්නවා නොදැනෙන බව. මට මෙතන දැනෙන්නේ නැහැ කියන එක හොඳට හිතට දැනෙනවා. ඒ කියන්නේ සතිය තියෙනවා. එහෙමම අනේකයි තියෙන්නේ. ආනාපානෙ තුනිවි නොදැන ගිය පසු අජ්ජත් බහිද්දා මරියාදාව නැති වෙන බව දේශනා කින මේ තවදුරටත් තේරුම් කර දෙන්නේ ඊටා ගෞරවයෙන් ඉලක්ක. ඒක තමයි මේ ඉස්සලා කියලා තියෙන්නේ. මේ කර්මස්ථානයේ මේ කර්මස්ථානයේ පිට ශරීරය කියලා සීමාව නැහැ දැන්. හිත හැම තැනම යනවා නමුත් සතිය කැඩිලා නැහැ. Taman බලපු තැන හරියට කියනවා නම් ඇහි අන්ධ බින්දුවට අහු වෙලා වගේ. ඇහි අන්ධ බින්දුවට යමක් අහුනොත් ඒක නොපෙණිය යනවා. ඒකම තමයි බලන්නේ නමුත් ඒක නොපෙණිය යනවා. අන්න වගේ තමන් බලනවා කියන තැන නොපෙනෙනවා නොපෙනෙනවා නොබලනවා කියන තැන ධාතු ගුණ පේන්න පටන් ගන්නවා. මේ වගේ ඇහි කරන දෘෂ්ටි මායාවල් පේන්න පටන් ගන්නවා මේකන විමසුමක් හෝ දෙගිඩියාවක් පහල කරන්නේ නැතුව මේ වෙනකොට සතිය තියෙනවා නම් සතිය තියෙන බව දන්නවනම් දිගට කරගෙන යන එකයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ සමාධිය කැඩිලා නැති බව දන්නවනම් මේක නැවත නැවත කරනකොට තමයි පේරි මේ ඇහෙන් දැක්කා කියලා කියනවනම් නොදැක්කා කියන එක තමයි. ඇහෙන් නොදැක්කා කියලා කියනවනම් දැක්කා කියලා එක තමයි කියලා කෙලින්ම ද්වේතානපස්සන සූත්‍රයේදී සරුවත්න සඳහන් කර තියෙනවා යම් කිසි පෘථග්ජනයක් යමක් දැක්කා කියලා කියනවනම් එතන දැකලා නැහැ. යමෙකුට බලන්න බෑ කියනවනම් එතන තියෙනවා. ඒ කියන්නේ පෘථග්ජනයට නිවන බලන්න බෑ. ඇත්තරම තිබුණට බලන්න බෑ. දැක්කා කියලා දකින්නේ ඇති දේ නෙවෙයි Taman ඒක න මාරෝපණය කරගත්ත මවාගත්ත දෙයක්. ඉතින් මේ මායාව හරහා යන්න නම් මේ වගේ බලපු තැන නොබෙනී හාත්පස පේන වෙලාවක් එනවා. වටපිට බලනකොට මේ පැත්ත පේන වෙලාවල් ලගේනවා. මේව හොඳ විවිධ දෘෂ්ටි කෝණ. විවිධ ආකල්ප දිගට යන්න එකින් එකට එකින් එකට අර්ථකතන දීම. එකින් එකට එකින් එකට විසඳාලීම එච්චරම අත්‍යවශ්‍ය වෙන්නේ දිගට යන්න මේ ආත්ම විශ්වාසය පහළ කරගන්න එකයි තියෙන්නේ. ආනාපාන සති භාවනා තුළින් සිත සමාධිමත් වෙන අවස්ථාවලදී කටට කෙලෙීමේට පටන් ගනී. එවිට මේ ධාතු ස්වභාවයක් බවත් ඒ ස්වභාව ලක්ෂණ හඳුනා ගැනීම නාම ධර්ම බවත් ගිලීම යනු ක්‍රියාවලියක් මිස සත්පුද්ගල කෙනෙක්ගෙන් තොර හුදෙක් ක්‍රියාවලියක් බව හඳුනාගන්නේ. මේ විදර්ශනාව සඳහා පාදක වශයෙන් පාදක වන්නේ කෙසේදයි විස්තර කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් විදර්ශනා වශයෙන් පාදක වෙන දෙන විදර්ශනාව තමයි තියෙන්නේ. ඒක නිසායි මේ වැගිරෙන සුළු බව, උනන සුළු බව කියන්නේ ආපෝ ධාතුව. ඒක ආවට පස්සේ හිත කෝල වෙන්න ගන්නවා. මේකට මොනවා හරි කරන්න ඕනේ. ඊට පස්සේ ඉබේම සමහරට මට්ටමක් ආවට පස්සේ ගිලෙන්න පටන් අරගන්නවා. මේක හොඳට මට තේරිලා තියෙන මේ උගුර සමහරලට කහන්න පටන් අරගන්නවා. කහන්න පටන් ගන්න කරේ බයින්නට මුළු ඇඟම කිලිපොළනවා. කිලිප <coughs> ගෑවිලා නිකන් ඉබේම එන්න පටන් ගන්නවා කැස්සා. එහෙ නැත්නම් කිවිසුමක් යන්න කිට් වෙනකොට නහය දනවා. කිවිසුම අරින්න උත්සාහ කරන්නේ නැතුව හිටියොත් ඒක එයා විසින් කරගන්නවා. ඒ බොඩි නොලෙජ් එකම කෙරෙනවා. ඒ කෙරනකොට පේන්න පටන් ගන්නවා අපි සාමාන්‍යයෙන් කරන්නේ ස්වභාවයෙන් වෙන්නේ ඉස්සලා එක කැහැලා හෝ කිවිසුමක් කරලා හෝ කෙල ගිලිනකොට වෙන්නේ ආයසරයක් වහා කෙල තොගයක් එන්න පටන් ගන්නවා. කැස්සක් ඇති කරන්න බෑ. ඒ නිසා එයාටම වෙන්න දුන්නොත් ඒකට පේන්න පටන් ගන්නවා ස්වභාවික ක්‍රියාවලියක් මේ වගේ තියෙන්නේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් මේක වුණොත් මේක වෙනවා මේක වුණොත් මේක වෙනවා මේක වුණොත් මේක වෙනවායි කියලා එකින් එකට එකින් යන ක්‍රියාවලිය. ඉතින් මේක නින්දෙදී කෙනෙක් දිහා බලන් හිටියොත් බඩ බබෙක් හරි ලොක් කෙනෙක් හරි මොනවද වැඩ වගේක් කරනවා. ඒ පුද්ගලයා ඇහැරලා ඇහුවොත් එහෙම එයා දන්නේ නැහැ. නමුත් හොඳටම කෙරෙන වැඩ වගේක් තියෙනවා. ඒක නිසා ඒ වෙස්ට් එකේ පරීක්ෂණයක් කරලා තියෙනවා ඒ මොලේට ගන්න පුළුවන් ඒ මේ ඉලෙක්ට්‍රෝඩ්ස් දාලා මොලේ වැඩ ක්‍රියාකාරකම් සම්බන්ධ වෙන හැටි බලලා කට්ටියක් නිදාගෙන ඉඳද්දි කට්ටියක් ඇහැරගෙන ඉඳද්දි මොළ වැඩ කරන හැටි බලපුවාම නිදාගෙන ඉන්න මොළේයි ඇහැරගෙන ඉන්න මොළේ කිසි වෙනසක් නැති. සජීවීලු දෙකම මේ ඇහැරගෙන ඉන්න තරමටම සජීවී ගතියක් තියනවලු නිදාගෙන ඉඳද්දි වැඩ. ඒ කියන්නේ මේ ශරීරේ නඩත්තු කරන්න හෘද වස්තුව පම්ප් කරන්න ඕනේ. කුණුසුමක් සිසිලසක් ආවොත් ඒවට ප්‍රතිචාර කෙරෙන වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. ඒක ඔක්කොම මේ අපි නිින්ද හිටියට වෙනසක් නැහැ කියෝ. ඊට පස්සේ නිින්දේ ඉන්න කට්ටිය එකපාරට ගස්වල අවදි කරවලා තියෙනවා. අවදි කරන වෙලාව විතර පොඩි ජර්ක් එකක් ඇවිල්ලා ආයෙත් අර ගන්නම යනවා. අපි හිතන්නේ අපි සෑහෙන වැඩ ප්‍රමාණයක් අමතක කරලා නිදා ගන්නවා කියලා. නමුත් මොලේ පැත්තෙන් බලනකොට ඒක ඕවර් ටයිම් දාගෙන වැඩ. ඕවර්නයිට් වැඩ. අපි වැඩිපුර ගෙව්වේ නැති වුණාට මිනිහා කොෆිස් එක වහලා නැහැ. අපි හිතන්නේ මේ අවදි වෙලා ඉන්න ටික විතරයි account එකට අපේ වැටෙන්නේ book keeping වලට යන්නේ මම මෙච්චර පැය ගාණක් වැඩ කරා ඔක්කොම කියලා. නමුත් පැය 24ෙම අපි දැනගත්තත් නොදැනගත්තත් කාගේ න්‍යාය පත්‍රයට දන්නේ වැඩක් යනවා. ඒක දිහා බලනකොට පේනවා මෙව්වට මම කියාගන්න කියලා මේක මගේ කියාගන්න කියලා මගේ ආත්මය කියන්න කියලා තමයි පශ්චාත්තාවකම් තියෙන්නේ. ඒ අඩු ගානේ භාවනා කරන පැයේදී වෙන දෙයකට වෙන්න ඇරලා. මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බැලුවොත් අපිට මේකට වග වෙන්න ඕන කමක් නැහැ. මගේ වචනේ කියනවා අනුන්ගේ දරුවන්ට උප්පන්න සාතික ලියන්න ඕන කමක් නැහැ. මේ අපේ දරුවෝ නෙවෙයි. මොහොත් පෘ탁ජනයා පුදුම දක්ෂකමක් තියෙනවා මේ කාරුණු කාරණා හොයලා පශ්චාත්තාප වෙන්න. කොහේ හරි යන කුණු මණ්ඩලා කන්දක් ඔළුවේ දාගෙන ඒක හිතන සදාචාරය කියලා මගේ අතින් වෙන්න ඇද්ද දන්නේ නැහැ නේ කියලා ඉතින් පශ්චාත්තාප වෙනවා නිකටල්ලේ තියන හරි ශෞතු ජීවිතය කියන්නේ හොඳට සතියෙන් බැලුවොත් එහෙම අපේ වගකීමට එනේව නෙවෙයි අපි නිකමට කියනවා ක්‍රිකට් මැච් එක ක්‍රිකට් එක යනකොට කවුරු හරි අවුට් එකක් ඉල්ලනවා ඉතින් ඒකට ඉන්න මේ කවුද කියන්නේ අම්පයර් කෙනෙක් කියනවා අවුට් නැහැ කියලා ඒකට අරගොල්ල කෑ ගහනවා නෑ නෑ මේක අවුට් එකක් මේක අවුට් එකක් මේගොල්ල මේ පක්ෂග්‍රාහී එහෙම වෙන්න දෙන්න බෑ කියලා මැච් එක දුවන්න දෙන්නේ බැරි වෙලා හරි ඒ වෙනකොට හදපු වීඩියෝ ක්ලිප් එකක් තිබුණා නම් ඒ වීඩියෝ ක්ලිප් එක පෙන්වුවාට පස්සේ රණ්ඩු කරයි. අය රණ්ඩු කරන්න බෑ. මොකද වීඩියෝ ක්ලිප් එකේ නෑ හියුමන් එරර් එක. පක්ෂග්‍රාහීත්වයක් නෑ. එනිසා ක්ලිප් එකේ තිබුණ පොඩ්ඩක් හින්දා ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා පෙන්වුවාට පස්සේ අවුද්ද නැද්ද කියලා අර අම්පයර්ගේ කතාව ඉක්මෝල යනවා සත්‍යයට යනවා. මේ සත්‍යය ඔය වීඩියෝ ක්ලිප් එක තමයි. සත්‍යය තිබුණා නම් අපිට පැත්තට කියලා බලන්න පුළුවන් මේ වෙලාවේ මගේ චේතනාවක් තිබුණාද? මම මේ දෙයක් කරාද? තිබුණ කැමැත්තක්ද අකමැත්තක්ද කියලා 100%ක් නෙවෙයි යන්න පුළුවන් නම් කවුරු මොනවා කිව්වත් මගේ නිර්දෝෂිකම තමයි ගන්න. පශ්චාත්තාප වෙන්න ඕනේ. අපි ළඟ වීඩියෝ ක්ලිප් එක නැත්තම් මොන තීන්දුව දුන්නත් ඒ චෝදනා කරපු පක්ෂය කියනවා මේ කට්ටියගේ රටේ උනේ අපි විසිටර්ස්ලා වම්පයර්ස්ලා මේගොල්ලන්ගේ කට්ටිය ඒ නිසා සම්පූර්ණ සාධාරණයක් කරුවයි කියලා කියන. අපි අර වීඩියෝ ක්ලිප් එක තියාගන්න නිතරම. කොයි වැඩේ කරුවා සතියට යට කරවන හැරිලා පස්සර කියලා බලන්න පුළුවන් මම ඒ වෙලාවේ කතා කරන වෙලාවදී කියන වෙලාවදී ද්වේෂයෙන්ද මං හිටියේ කැමැත්තෙන්ද මං හිටියේ ඊට පස්සේ ගහපදෙන්න යන්නත් එපා කාටවත්. එයා ගන්න තීන්දුවක් ගත්තා වෙයි මම නිර්දෝෂී බව දන්නේ. ඒක නිසා නිවනේ තියෙන විමුක්ති රසය නිදහස සත්‍යමත් වෙන සෑම චිත්තක්ෂණයකම තියෙනවා. ඒක පස්සේ ඇවිල්ලත් අපිට උදව් කරනවා මේ වැරද්දට කවුරු මට දොස් කිව්වත් මගේ හිත ශාප කරත් හැරිලා බලන්න පුළුවන්කම තියෙනවනේ. පාර දිගේ ආපහු ගිහිල්ලා ඒක තමයි සතිය එක ගුණයක් සරුවචාන්තේ සඳහන් කරන්නේ චිර කතම්පි චිර භාසිතම්පි චරිතා අනුස්සරිතා. බොහෝ කලකට පෙර දකින් ලද්ද සහ අහන ලද්ද මේ දැන් වුණා වගේ මතකෙන් කියන්න පුළුවන් ශක්තියක් තියෙනවා සතියෙන් හිටියා. ඒක තමයි විශ්වාසයක් එනවා කවුරු මොන જાති කෙරුවක්වත් ආදරයට කිව්වත් තරහට කිව්වත් ඒක වර්ධින්න ඉඩ තියෙනවා. සතියෙන් හිටියොත් ඊට වැඩි ටිකක් නිවැරදි විනිශ්චයකට එළඹෙන්න පුළුවන්. ඒ නිසා එන්නේ එන්නේ එන්නේ අපි ඒ සතිය ආධාන සුළු ගතියට එනවා. නිසා මේ වැඩපිළිවෙලේදී හොඳ විපස්සනාවක් වෙන බවයි මතක තියාගන්න තියෙන්නේ. නැත්නම් වார்த்தාව හොඳයි කියන එකයි කියන්න තියෙන්නේ. හාමුදුරනේ අපේ සමහර ලාංකිකෝ හිතනවා වර්තමාන සමාජයේ රාතන් වහන්සලා නැති කියාදෝ නැති නැති කියනදී මට තියෙන ප්‍රශ්නේ රාතන් වහන්සලා තවදුරටත් මම රහත් කියන දේ කියන්නේ නැති වග මෙමෙ දෙය දැනගත හොත් වර්තමාන සමාජයේ භාවනාවට හා ධර්මයට පිළිබඳ වැඩිපුර විශ්වාසය ඇති කර ගැනීමට අපි කුමක් කළ යුතුද? හොඳ විවේචනාත්මක ප්‍රකාශනයක් තමයි. නමුත් ඇත්තටම මේ වර්තමාන සමාජයේ භාවනා ධර්ම පිළිබඳව හිත වැඩිපුර විශ්වාස ඇති කියන සමාජයේ විශ්වාසය ඇති කිරීම අපේ භාවනාවට කොහොමද බලපන්නේ? මේ අනුන්ගේ සීනි කිරිල්ලක් කරන්න හදන්නේ කොන්තරත් අරගෙන. සමාජයේ કોઈ බුදුහාමුදුරුවෝ පහළලත් බුදුහාමුදුරන්ට උපකා ජීවකයක් කිව්වන්නේ කරලා ගියා. දිව දික් කළා මූණ රැලි නම් කළා මේ අනන්ත ජීන බුදුහාමුදුරුවෝ කියලා මම අනන්ත ජීන මේ බුදුහාමුදුරුවෝ ෆැක්ටරි ෆ්‍රෙෂ් බුදු වෙච්ච ගමන් යනවා මේ ඔය සාරානාත් වලට. මම තමන් කවුද කියලා හරිද මම අනන්ත ජීන කරලා ගියාලු වෙන්ද කොහොම කාට කියන්න බැරිද කියලා. අපේ බුදුරජාණන්සේ කාශ්‍යප සරුවචනාංශ ඉන්න කාලේ කාශ්‍යප සර්වචනසේගේ ප්‍රධාන දායකයා ගටිකාර බ්‍රාහ්මණ එයා අඩු කුලේ මිනිස්සෙක් වළං හදනවා. අපේ බුදුහාමුදුරෝ ඒ කාලේ ජෝතිපාල මානෝක බ්‍රාහ්මණ කුලේ. දවසක් ගිහිල්ලා තියෙනවා ඒ යාළුවා හම්බෙන්න අඳුරුම්කමට. ගියාට පස්සේ කියලා තියෙනවා මම යාළුවා හරි වැඩේනේ බුදුහාමුදුර ලෝකේ පහළලා තියෙනවා මමයි ප්‍රධාන උපස්ථායක මේ යම් බලන්න කියලා. එහෙනම් උඹ කාලා තමයි ලනුවා. කොයි ඉසබාගත්ත ඔක්කොම රහතන් වහන්සේලා කියන උඹත් ඔව්ව කනවද? පාන්නම් ගණන් ගන්නෑ කිව්වා. එතකොට ගටිකාර බ්‍රාහ්මණයට ගටිකාරට හිතනලු ඔබ මේ මිනිස්සයා දැන් මං කියන දේ පිළිගන්නේ ඒ නිසා දැන් බුදුරජාණන්සේ කාට ගෙනියන්න තියෙන අවස්ථාව වැළහෙනවා. නමුත් මම අනිවාර්යෙන් මම මෙයා ගෙනියන්න ඕන. මගේ යාළුවා. යා මොකද ගටිකාරය එතකොට අනාගාමී. ඊට පස්සේ කිව්වලු තේ එකක් එම බීලා හරි මොකක් කර වෙන්නේ නැති මං ඔබට කිව්වේ විහිළුවට නෙවෙයි. සරුවචන් ආංශේ ලෝකේ පහළ වෙලා ඉන්නවා මම උන්වහන්සේට උපස්ථාන කරන නිසා දන්නවා යන් කියලා. ඊට පස්සේ කිව්වලු මම සැරයක් කිව්වනේ. ඔය ඉෂ බාගත්ත ගමන් සිවුරක් දාගත්තම ඔක්කොටම රහතන් වහන්සේ කියනවා. මම කන්නේ මම ගණන් ගන්නෑ. දෙවෙනි සැරේටත් ගටිකාරට කල්පනා කරන අපරාධේ මම දෙවෙනි සැරේටත් වැරදි විදිහට ඉදිරිපත් කරුවා. ඒ නිසා මේ පුද්ගලයා එන්නෙන්ද ඔලොමොට්ටල වුණා. දැන් කොහොමද මගේ යාළුවාට මම බුදුහාමුදුරු ගාවට ගෙනියන්නේ? මෙයාගේ එකම කල්පනා මේකයි. ඊට පස්සේ කවලෝ පැත්තක දාලා පියන් ගඟට නාන්න කියලා. ඉතින් ගඟේ එබියවි නාන ගමන් ගටිකාරට කල්පනා වුණලු දැන් මේ මිනිස්සයා මම දැන් කියන්නේ පිළිගන්නේ නැහැ මම මේ රහතන් වහන්සේ නොවන කෙනෙක් රහතන් වහන්සේ නම වශයෙන් පිළිඅරගෙන ඉන්නවා කියලා මෙයා මට චෝදනා කරනවා. ඒ දෘෂ්ටි කෝණය වෙනස් වෙන්නේ කල්පනා කරනකොට මෙයාගේ ඇඟ යාලුකම නිසා තලදන් වෙලා අර කෙස්වැටින් ඉකරින්ම අල්ලගත්තලු. වතුරෙන් එබෙන මතු වෙනකොටම කළු වරෙන් යන්න බුදුන් බලන්න කියලා. මේ යෝතිපාල මානවක බැලුවලු මේ යාළුවාට මොකද මෙච්චරම මේ දැඩි ආසාවක් තියෙන මට දැන් සැරයක් කිව්වා දෙසරයක් මම බෑ කිව්වා. උන්න ඕනේ මගුලක් වෙච්ච ආවයි තියෙන්නේ. දැඩි ඉල්ලීමක් නේ. කායික බලපෑම. ගියාලු. ගිහිලා දැක්ක සරුවචනාංශේ ගෞතම සරුවචනාංශේ ඉන්න බෝසත්ණාංශේ තමයි මේ එතන ජෝතිපාල මානක වශයෙන් කාශ්‍යප සරුවචනාංශේ දැකලා දකින්නකොටම ඇතිවෙච්ච වෙනස නිසා එතනම පැවිදි වෙලා තියෙනවා. ගටිකාර බ්‍රහ්මයේ ආපහු වෙලා තියෙන ගීව. ඉතින් ඒ වගේ වෙනසක් ඇති වෙන මේ ඊගාට බුදු වෙන්න ඉන්න බුදුහාමුදුරුවෝ මේ කාශ්‍යප සරුවචනාංශයට බැනලා. ඒ නිසයි කියන මේ බුදු වෙනාත්ම දුෂ්කර ක්‍රියා සිද්ධ කරන්න ඕනේ. බුදු කෙනෙකුට බුදු කෙනෙක් නෙවෙයි කියලා කියපු නිසා. ඉතින් ඒ නිසා අපි මෙව මත වෙනස් කරන්න ගියාට ලෝකෙට මහ වෙනසක් වෙන්නේ නැහැ. ඌවා සදාතනික ප්‍රශ්න. ඔය ගුණයි කරත්තේ දෙකම විකුණලා බිස්නස් අතහැරලා තමන්ගේ වැඩක් බලාගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තතිය දිනු කැරීමට මට අපහසු ඒ සංඛාර ගැන මා කල්පනාවෙන් සිටිමි. සංඛාරයන් මම හඳුනාගෙන පළවා හරි. මේ චිත්තාමේ ඥානේද භාවනාමේ ඥානේද සතිය දිනු නොකර සංඛාර ගැන අවබෝධයක් ඇති කරගත හැකිද? මෛත්‍රියෙන් පහදා දෙන්න. මේක ඇත්තටම මේ මේ ඉදිරිපත් කරන ක්‍රමයෙන් මට ස්පර්ශ කරන්න අමාරුයි මේ කියන කල්පනාව. එතකොට මේ සංඛාරයන් මම හඳුනාගෙන පළවා හරි කියන එක මට හේතු නිදර්ශන සහිතව කියනවනම් මට සමාජලාට මේ අත්දැකීමට සම්බන්ධ වෙන්න පුළුවන් මගේ හිතෙන්. එහෙම නැත්නම් මට මේ වෙන භාෂාවකින් කියනවා වගේ මේ වචනේ කියා බලනකොට මම හදිසි තීන්දුවකට එළඹෙන්න නරකයි. මේක භාවනාමේද චින්තාමේද කියලා අහන එක නම් ප්‍රශ්න නම් හරි. ඒක මට කියන්න පුළුවන්. නමුත් මගේ විනිශ්චයක් නැත්නම් මගේ අර්ථකථනයක් දෙන්න ඉස්සෙල්ලා මම කැමති මේක ප්‍රායෝගිකව විස්තර කරනවට. ඒත් සංඛාර ගැන මා කල්පනාවෙන් සිටිමි සංඛාරයන් මම හඳුනාගෙන පළවා හරි. මෙන්න මේ ටික අත්දැකීමෙන් කියනවනම් මට මේට වැඩිය සමීප වෙන්න පුළුවන් නැත්නම් මම මේ අඩු තොරතුරු ප්‍රමාණයක් අරගෙන නඩු විනිශ්චය කරලා වැරදි නඩුකාරයෙක් වෙනවා. ඒ නිසා මම ප්‍රශ්නේ ඉදිරිපත් කර ඉදිරි පැත්තකට දානවා. නමුත් මම කරපු එක නම් ඉල්ලා හිටිනවා ඒක ප්‍රශ්නයක් නොවේ නම් කරුණාකරලා මොකද්ද මේ සංස්කාරයන් පළවා හරිනවා කියන එකේ අත්දැකීම මට කියන්නේ කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත චක්කුසෝත ගාහන විඥාන තුලදී කර්ම රැස් කිරීමක් සිදු නොවුනොත් සුළුවෙන් හෝ ආස්වාද මාත්‍රයක් තිබෙනව නේද? චක්කු විඥානයේදී වර්ණය හා හැඩය ගැටෙන බව ගැටෙන සමග සුළු ආස්වාදයකට අසු වෙනව නේද? මේක ආස්වාදයේ කියනට වැඩිය මේක වේදනාව කියලා ගන්න වෙයි. විඳීමක් තියෙනවා. චක්කු කියන වචනේ මේ ඡායන අල්කයන් කියන්නේ මේ මාප්‍රාණ කියන්නේ නේද? චක්කු ස්රෝත නෙවෙයි ස්රෝත කියන එක සංස්කෘතනේ සෝත ගාහන කියන එක හරි චක්කුසෝත ගාහන જીවහා කාය විඥාන මේක ලියලා තියෙන්නේ චක්කුසෝත ගාහන විඥාන කියලා කර්ම රැස්කිරීමක් සිදු නොවුනත් සුළුෙන් නෝ ආස්වාද මාත්‍රයක් තිබෙනවා නේද මේක ප්‍රශ්නේ වර්ණගන්න පුළුවන් සුළුෙන් හෝ විඳීමක් තියනවා නේද කියලා. එහෙමනම් ප්‍රශ්නේ වර්ණගිල්ල හරියි. ආස්වාද කියන එක ටිකක් වර්ණවත් වෙච්ච මේ වචනයක්. ඒක නිකන් කැමැති පැත්තට විතරයි යන්නේ. ආස්වාද වගේම ආධිනවයක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙනම් ආස්වාද ආධිනව තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් වඩා හොඳයි මම සමහරට අනවශ්‍ය විදිහට ප්‍රශ්න මාරු කරනවාද කියන දන්නේ සුළුයෙන් හෝ දැනීමම දැනීම මාත්‍රයක් තිබෙනව නේද කිව්වොත් නම් ඕක කියන්න වෙනවා. චක්ක විඥානයේදී වර්ණය හා හැඩය ගැටෙන සමග සුළු ආස්වාදයකට අසු වෙනව නේද? මේක මේ විදිහට අර්ථකථන දෙන්න පුළුවන් චක්කු විඥානයේදී වර්ණා හැඩ ගැටෙනවා කියලා කියන්නේ එකම රූපය චිත්ත වීති 10 3 4ක් දුවලා. එකම චිත්ත වීති 3 4ක් දුවන්නේ ඒ දකින්න රූපය පිළිබඳ ආස්වාදයක් ඇති වුණොත් පමණයි. නැත්තම් අපි දකින්න රූපෙන් අහන බවට යන්න පුළුවන්. ගඳ බලන බවට පන්න පුළුවන්. මාරු වෙන්න පුළුවන්. මාරු වෙන්නේ නැතුව චක්කු විඥානයේ දිගේම දුවන්නේ ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බැඳීමක් ඇති නිසා තමයි. එතකොට තමයි වර්ණයා හැඩේ පේන්නේ. නැත්තම් පළවෙනි දකින්නකොටම සතිමත් වෙලා සුද විතරක් දැක්කනම් ඒක වර්ණය හෝ හැඩය දකින්න බෑ. වර්ණය හෝ හැඩය දැකීමට බුදුහාමුදුරු පාවිච්චි කරන්නේ නිමිත්තක් ගායි හෝති ව්‍යංජනක් ගායි හෝති කියලා. ඒක නිමිටි ගන්නවා ව්‍යංජන ගන්නවා. එයාගේ හැඩ නිල ටිකක් බලනවා. සවිස්තරව බලනවා. බලවා කියන්නේ ඒක බැලීම වේවා කියන චේතනාවෙන් හිත මෙහෙවලා. එතකොට නම් පැහැදිලිව පේන්න තියෙනවා කැමැත්ත චේතනාව කැමැත්තම නෙවෙයි අපුල නිසත් වෙන්න පුළුවන්. ජරාවක් වුණත් දකින්නට අපිට නැවත ඒක දැකලා කෙල ගහන්න හිතෙන්නේ ඒක මොකද්ද ඒකට කියනවා මේ ජුගුප්ස රසය කියලා. ඒකත් රසයක් ජුගුප්ස රසය. වෙන්න පුළුවන්. ඒ නිසායි අපි මේ දේම නැවත නැවත බලන්නේ. බලලා ඉවරලා ඒක කැතයි කියලා කියනවා. නමුත් බලන්න ඉස්සර වෙලාම කැමැත්තක් යනවා. එතකොට නම් මේ සංස්කාර වෙලා තියෙනවා. වෙන්න ඉඩ තියෙනවා. නමුත් මෙතන මේ ආස්වාද කියන වචනේ නිසා ප්‍රශ්නේ ටිකක් නොමග ගිහිලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සමාධි ආනාපාන සති සමාධි භාවනා පාදක කරගැනීම විදර්ශනාට යොමු වීමේදී ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇතනම් ගුරුවරයාට නොසිට තනියම විදර්ශනා භාවනා වැඩිම යෝග්‍යද ගුරු උපදෙස් අවශ්‍ය වන්නේ නම් එය මොන අවස්ථාවේදීද මේක ඉතින් ඇත්තටම අර උග්ගටි සංයෝගයේ හොඳ පෙර කරපින් ඇති කෙටියෙන් කියනදා හොඳට ආબોධ වෙන කෙනෙකුට නම් ඇත්තටම අවශ්‍ය කරන්නේ මාත්‍රිකාව කියනකොටම තේරෙනවා. විපංචිතඤ්ඤ වගේ කෙනෙකුට නම් මාත්‍රිකාව පොඩ්ඩක් විස්තර කරලා දෙන්න ඕනේ. බණක් අහන්නම ඕනේ. එතකොට ගිහිල්ලා තමන්ගේ වැඩක් කරගන්න පුළුවන් දන්නවා මේකයි කෙරෙන්න ඕනේ. නමුත් මේ ඤෙය්‍ය පුද්ගලයාට බණ අහන්න ඕනේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ භාවනා කරන්න ඕනේ ආයෙ යන්න ඕනේ ආයෙ සාකච්ඡා කරන්න ඕනේ අර බෙහෙත් පන්තියක් දීලා ගුණාගුණ කී කියා කී කියා බෙහෙත් බොන්න ඕනේ. එතකොට මේ ගුණාගුණ හොයලා වේත්පන්ති ලියන කෙනාට තමයි අපි ගුරුවරයා උපදේශකයි කියලා කියන්නේ. ඒක නිසා මේ ගුරු උපදේශයක් අවශ්‍ය වෙනවා නම් ඊට ඉස්සෙල්ලා සැකයක් පහළ වෙලා ඇති. මොකක් හරි දෙගිඩියාවක් තියෙන එකයි අවශ්‍ය වෙලා තියෙන. ඒ නිසා අවශ්‍ය වෙන්නේ කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. නීවරණ පහළ වෙනවා නම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත් උද්දච්ච කුච්ච කියන එකෙන් අදහස් කරන්නේ කවුරු හරිත් එකක ප්‍රකාශ කිරීමේ උපදෙස් ලබා ගැනීමේ ඒව බල මර්ධනය කරන්න පුළුවන්. ඒ වගේ විෂමරන්න පුළුවන්. ඒක තනුක කරන්න පුළුවන්. ඒතර ගුරුවරයා නෙවෙයි තමන්ගේක සමව භාවනා කරන කල්යාණ මිත්‍රෙක් එක්ක සාකච්ඡා කරත් සමහර විටක උත්තර වෙනවා. ගුරුවරෙක් ඉන්නවනම් ගුරුවරට ඒක හොඳට කියවලා දැනගෙන උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා තමන්ට සැකයක් නැත්නම් සතිය සමාධිය තියෙනවනම් දිගට කරගෙන ගියාර කමක් නැහැ. මේ නිසාම මේ මහසි ෂයඩෝ ගුරුවරුන් සඳහා පමණක්ම ලියපු පොතක් ප්‍රසිද්ධකරනද ඉස්සලා ප්‍රසිද්ධ නොකරන ඉතලා පස්සේ ප්‍රසිද්ධකරන අවසර දෙනකොට ඒක මේ සාධාරණීකරණය කරනවා මොකද දැන් වුණත් උග්ගටිතඤ්ඤ පුද්ගලෙ ඉන්න පුළුවන් එතකොට මේ ගුරු උපදේශ පන්තිය කියවීමෙන් පමණක්ම නිවන් දකින්න පුළුවන් එහෙම නැත්නම් නෑ කියන්න බෑ දැන් කාලේ වුණත් ඒ අයට මේ පොත කියවනකොටම විශ්වාසය පහළ වෙලා නිවන් දැක්කේ නැතත් ඉස්සරහට බහින්න හිත දෙනවා තවස කෙනෙකුට මේක පොඩ්ඩක් විස්තර කරලා දෙනකොට හරියනවා මුග දෙනෙක් ඉන්නේ එහෙම පොඩි විස්තරකින් බෑ නැවත නැවත විස්තර ඕනේ. ඒකට ඒ සමගි සම්පන්නව පිරිසක් එක්ක භාවනා කිරීම, ගුරුවරයෙක් අතර භාවනා කිරීම හුඟක් කලින් කියපු උග්ගටිතඤ්ඤ විපංචිතන් වලට වැඩිය නීය පුද්ගලයන්ට අවශ්‍ය වෙනවා. ඉතින් කොතනදීද අවශ්‍ය වෙන්නේ කියන එක හරි අමාරුයි කියන්නේ සාමාන්‍ය රිට්‍රීට් එක භාවනා කරනකොට නම් දවසෙන් දවස් දෙකෙන් දෙකකින් විතර නිතර ගිහිල්ලා ගුරුවරයා හම් වෙන්නේ කියලා ඒ කාලසටහනේ හැටියට වගකීමක් යුතුයකමක් දානවා. ඒතර මොනවා හරි ගිහිලා කියනකොට ගුරුට අවස්ථාවක් හම්බ වෙනවා මේ ඒක නිවැරදි කරලා හරි පාරට දාගන්න. ඒකට කියන්නේ කමට අනුසුද්ධ කරනවා කියලා. නැත්තම් මේ ඉන්ටර්විව්ස්. ඉතින් ඒකට යන්න හම්බෙන එක තමයි රිට්‍රීට් එකදී හම්බෙන ප්‍රධාන වාසියක් වෙන්නේ. අවරණී ස්වාමීන් වහන්සේ ආස්වාද ප්‍රසංසිදී හුස්ම රැල්ල නදී ගිය පසු කාය සංකාර වචී සංකාර සංසිඳන බව වැටහෙනවා. ඉන්පසුව දැනෙන සියුම් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න විට කිසිවක් නොදැනී යන තත්වයකටපත් වී ඉගල් ගැසුණාක් මෙන් සිටින්නේ චිත්ත සංකාර සංසිද්ධියම නිසාද ඉන්පසු පැයක පමණ කාලෙකින් පසු ක්‍රමයෙන් වැඩි වීගෙන යන ධනහිස් වේදනා දැනෙන්නේ චිත්ත සංකාර සංසිද්ධිය නොමැති නිසාද කරුණාවෙන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඒක ඇත්තටම එක වචනයකටම චිත්ත සංකාරම කියන්න බෑ. අපිට කවදාකවත් ඒ චිත්ත සංකාර 100%ක්ම ඔබාගෙන ඉන්න බෑ. අපිට తాවකාලිකව ඔබන්න පුළුවන් බව විතරක් තේරුම් ගන්න පුළුවන්. රබර් බෝලයක් අරගෙන වතුර යට තියාගෙන ගත ඇත අරපු ගමන් පයින්. ඉතින් ඒකට හේතු වෙන්නේ ශ්‍රද්ධාව වීරිය වගේ චෛතසික. හොඳට ශ්‍රද්ධා වීරිය තියෙනවනම් බොහෝ වෙලා ළඟ ඉන්න පුළුවන්. ශ්‍රද්ධා වීරිය නැත්තම් ටික වේලාවක් ඉනකොට වෙහෙසටපත් වෙනවා. ඒක භාවනා යෝගාවචරයේම දෝෂයක් නෙවෙයි. නමුත් වෙහෙසටපත් වෙමින් හෝ මේ සංස්කාර අඩුවානේ කාය සංකාර වචී සංකාර මට්ටම නඩත් පාලනයකට නතු කරගන්න පුළුවන් බව තේරුම් ගැනීමම ලොකු අධිෂ්ඨාන ශක්තියක් ලොකු භාවනා ප්‍රගමනයක් මේක චිත්ත සංඛාරමද කියලා කියන්න බෑ වේදනා කියන චෛසිකයේ තියෙන චිත්ත සංඛාර වුණාට කාය සංකාර වචී සංකාර මට්ටමේදී උනත් වේදනාව හොල්මන් කරනවා කොහොම හරි මේ භාවනා හොඳට කෙරෙනවා මේක නැවත නැවත කරනකොට යම් වෙලාවක් දැනේ Tamanට වෙනදා තරම් වේදනා ප්‍රශ්නයක් නැතුව වැඩි වේලාවක් ඉන්න පුළුවන්. ඒක අවස්ථාවාදී වෙන්න ඕන. එවැනි අවස්ථාවල් හම්බුනාට පස්සේ පුළුවන් තරම් සංස්කාරයන්ගේ චේතනාවන්ගේ වේවා කියන හැඟීමෙන් තොරව යnderලා ඉඳ ඉඳ ඉඳ ඉඳ සංස්කාරයන්ගේ බල බැලහීනතාවකටපත් වෙනවා. ස්වාමීන් වහන්සේ මෙසේ ඇති වෙන ධනීශ වේදනා දරා ගැනීම නොකැ විට සත්‍ය පීඨවා ගැනීම පාදයේ දිග හැරීම මගින් සත්‍ය විෂදී යාමට ඉඩ ඇත්තේද කරුණාවෙන් පහදලා දෙන්න. ඉතින් මෙහෙමයි මේ ප්‍රශ්නේ අහන්න තියෙන්නේ මට නම් එහෙම සත්‍ය යුක්තව කකුල දිගෑරියට පස්සේ අරමුණට එන්න පුළුවන්ද නැත්නම් සත්‍ය විසිරී යනවද කියලා මමයි අහන්න ඕනේ. මගෙන් අහලා තියෙන්නේ හැබැයි. ඉතින් Tamanne දන්නේ ඉතින් වේදනාව අයින් කරුවට පස්සේ Taman මේ භාවනා දිගට ගියාද නැද්ද කියන එක දෙවෙන්නේ කොහොමද කියන්නේ. සැකනම් නැවත කරන්න. නැවත නැවත කරලා බලන්න මේ හෙල්ලෙද්දි අරමුණු මාරු වෙද්දි Tamante අරමුණේ පවත්වන්න පුළුවන්ද බැරිද කියන එක ඒක තේරෙයි. මං හිතන්නේ තේරෙන පටන් ගන්නකොට තමයි ඔය ප්‍රශ්න සාමාන්‍යයෙන් මතුවෙන්නේ. ඒ නිසා දිගට කරනකොට හරියනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කිරීමේදී ධාතු ලක්ෂණ මනාව ප්‍රකට වෙනවා. බර ගතිය, තද ගතිය, සැලවීම ආදිය. ළඟකදී සිට මේ ලක්ෂණ සමග කුඩා කුඩා බල්පත් වෙන විදිය අත්දකිනවා. මුළු ඇඟ ඇතුළත කර්මාන්ත ශාලාවක් වගේ පත් වෙනවා නිවෙනවා වාගේ. ඒ දෙස බලා සිටියා ඒ පිළිබඳ උපදේශයක් දෙන ලෙස ගෞරවයෙන් ඉලා සිටිනවා. මේක සාමාන්‍ය වෙන්නේ අර බලාන ඉන්න කලාප කොටස් පුංචි පුංචි පුංචි පුංචි කොටස් වලට කැඩෙනකොට සිද්ධි රාශියක් එකම තිරේ සිදුවෙන බව පේනවා. බරගති තදගති තියෙනවා. ආලෝක දැන්තන් වල නිමෙමින්පත් වෙන ගතියක් තියෙනවා. මේවා එන්න එන්න එන්න එන්න මේ ඇටමයිසේෂන් කියලා කියන්නේ පුළුවන් තරම් පුංචි පුංචි කොටස් වලට කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි යන්න පටන් ගන්නවා. කැඩෙන්න කැඩෙන්න මමයා කියන හැඟීම නැතුව ඝන සංඥාව වෙනුවට රාශි සංඥාව එන්න පටන් ගන්නවා රාශි සංඥාව ආවොත් එක සැරයක් හරි ඊට පස්සේ වුණත් මේ තුලින් ඝන සංඥාවක් එනකොට තේරෙනවා හරියට බැලුවොත් මෙතන ඝණයක් නෑ රාශියක් තියෙන කියලා. ඉලපතක් කියලා ගත්තට එකක් නෙවෙයි ඒකේ කූරු රාශියක් තියෙන්නේ. ඉතින් ඒක කෘත්‍ය කරන අතුගානේ කෙරුවට එක කූරකින් කරන්න බැරි දෙයක් රාශියකින් කරනවා. නමුත් මේක තනාගත් දෙයක් සංස්කාරයක් කියලා තියෙනවා. ඒ නිසා මේක අර මේමයි මේ ප්‍රශ්නෙම උත්තර දෙනවනම් ළඟ සිට ඒ ලක්ෂණ සමග කුඩා කුඩා බල්පත් වෙන විදිහ අත්දකින්නවා මුළු ඇඟ පුරාම කර්මාන්ශාලාවක් වගේපත් වෙනවා. ඒ දෙස බලා සිටිනවා. මේක තව දුරටත් වැඩි වේලාවක් ඉන්න එකයි කරන්නේ. කරන්න කරන්න කරන්න ඊටාම කුඩා සුණු ධාරාවක් වගේ අංශු ධාරාවක් බවට පත් වෙන්නපත් වෙන්න භාවනාව අතයතට ගන්න පුළුවන්. වශී කරගත්ත වෙනවා. කීකත් තත්ත්වයටපත් වෙනවා. කාය කාය සකස් කර සංසිද්ධි යන විට වචී සංකාර කාය සකස් කර සංසිද්ධි යන විට වචී සංස්කාර වචනේ තේරෙන්නේ නැහැ ලියලා තිනවා වැඩෙන්න පටන් ගත්තා එක ආකාරය වැඩෙන්න පටන් ගන්න ආකාරය පැහැදිලි කර දෙන මෙන් ගෞරවණ ඉල්ලා සිටිමින් කාය සංකාර වචී සංසිද්ධියෙන් පසු මාර්ගයට එන හැටි පහදා දෙන්න. කාය සංස්කාර සංසිද්ධිය යන විට වචී සංස්කාර. අපි කියනවා මම හිතන්නේ මේ හිතවිලි වැඩි වීම පිළිබඳ කීවිච් එක නැවත විග්‍රහ කිරීමක් කරන්න කියන්නේ. මනෝ සංස්කාර. හරි. ඒ කියන්නේ කාය සංස්කාරය යන විට වචී සංකාර මනෝ සංකාර වැඩෙන්න පටන් ගන්න ආකාරය පැහැදිලි කර දෙමින් කවුරුවෙන් ඉල්ලා සිටිමි මේක එච්චර හොඳ වැඩක් නෙමෙයි ඒ කවුරු හරි පැහැදිලි කර දෙන්න පටන් ගත්තොත් ඔව්ව බලන්න බලාගෙන භාවනා කරන්න ඊගාවදී එන දෙක අපේක්ෂා කරන්න පටන් ඒ නිසා මේවා ධර්ම නියාම තියෙන එකක් ඒකට ඊගාව එකින් එකට එකින් එන දුරු දෙනවා ඒක නිසා බණ කියනකොට අපි ඉතින් පොඩි හින්ට් එකක් නැත්තම් මෙහෙම වෙන්න පුළුවන් කියලා කියනවා නමුත් ඒක කියවලා පටන් අරගත්තොත් හිත ලෑස්ති වෙලා යන්නේ தත්වගත වෙලා තියෙන ඊගාට මේකෙන් නොනි ඊගාට මේකෙන් නොනි කියලා අපේක්ෂාව ඇති කරනවා ඒක විපස්සනාවට වස. ඒක නිසා කාය සංස්කාර සංසිඳුණා නම් ඒ භාවනාවට එකෙන් පහසුවක් වෙනවා. ඉරියව හොඳට හිටිනවා අරමුණේ අල්ලලා හිටිනවා ඊට පස්සේ අන විදියට යන්න දෙන එකයි තියෙන්නේ මගේ වචනෙන් කියනවා වැල යන හැටියට මැස්ස ගහනද මැස්ස ගහලා වැල අරින්න යන්න. මුන්ට ඊගාට වචී සංකාරයෙන් ඕන ඊගාට මනෝ සංකාරයෙන් ඕන කියලා කිසිම අපේක්ෂාවක් අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පැහැදිලි කර දීමක් අවශ්‍ය නැහැ ඉංගියක් දුන්න බව නම් හැබැයි කාය සංස්කාර සංසිඳන පසු මාර්ගයට එන හැටි පැහැදිලි දෙන්න. ඒක තමයි මම කියන්නේ කාය සංස්කාර සංසිඳනවා නම් එතකොට මාර්ගය විහිම් පෑදෙනවා. ඒක හපා දණ්ඩ ගියොත් එතකොට වෙන්නේ මමයා ඉස්සර වෙනවා. චින්තාමය ඥාන ඉස්සර වෙන නිසා තමන්ද කරන්න තියෙන්නේ මූල කර්මස්ථානයේ නැවත නැවත සතිය පිටවන. එතකොට ඒ පාර මලක් පිපිලා පොට්ටුව පිපිලා ඉන්නා වගේ විකසිත වීමක් සිදු වෙනවා පාරේ. අන්නේ විකසිත භාවය තමයි මේ භාවනාවේ තියෙන අපූර්ව අරුමේ. අනේ ඒකට ඉඩ තියන්න කවදාකවත් පූර්ව නිගමන ප්‍රාග් විනිශ්චයන් නැතුව යන එක තමයි වඩා හොඳ. ඔය අපි ඇත්තටම පහුගිය දවස්වල දෙකන්දුවල මධ්‍යස්ථානයේ භාවනා කරනවා. ඒක දැනට බණ සූදානම් වෙලා තියෙනවා. ලබන දවසේ ඒකට අනික් ධම්රවි දවසේදී ඒක සම්බන්ධදී අපි මුල් කරගත්තේ මජ්ජේ සූත්‍රයේ ඒක පිටිබඳව තැටි බණ තැටි බලාපොරොත්තු වෙන්න පුළුවන් බව ඒ ආර්මණතුංග මහත්තයා අපිට මතක් කරනවා. ඊගා දවසේ මතක් කරලා තියෙනවා. අපි එතකොට ඊගා දවසේ වෙන්නේ අපේ 20 30 ඔක්තෝබර් මාසේ 31 වෙනිදා ඉතින් ලිඛිත ප්‍රශ්නත් හමාර නිසා කාලයත් නිමාව සටහන් වෙන නිසා මම කැමති මේ ධම්රවි පදනමෙන් කියන පින් අනුමෝදන් කිරීමට හිතයොදවන්න අද ඔක්තෝබර් 26 සැප්තැම්බර් 26 අද දින මේ භාවනාමය වැඩපිළිවෙල සටහන පැවැත්වෙන්න අවශ්‍ය පහසුකම් සැපීමේදී සහභාගී වූ පිරිස සඳහා ගිලම්පස සපා දීමේ උදායකත්වය ලබා දුන් මණිකේ විතානගේ මහත්මිය විසිනි කේ විතානගේ මහතාට පින්පින්ස අභාව ප්‍රාප්ත වී වසර 12ක් පිරීම නිමිත්තේ මේ පින්කම කරලා තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඒ කිලම්පත පූජා කරපැත්තන්ටත් පින් ලබා ගැනීමට බලාපොරොත්තු නැත්තන්ටත් සංසාර ගමනදී කවදාකවත් පිපාසාවක් දුකක් ගමනක් වේසක් නොවේවා. යන යන තරඟ ඇල්පන් කඳුරු උණුපන් කඳුරු පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මාර්ගයෙන් සත්‍ය ගමන නිවන් කරලා අවසානයේ ලබන තින ക്ഷേම භූමියටපත් වීමට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන වීදන් සඳහා නලින් මිදිගස්පේ මහත්මයා විසින් පරපණ ආරෝල තිනවා. එතකොට විශේෂ පින් අනුමෝදන් කිරීමක් වශයෙන් අදින උපන්දිනයේ නිමිත්තෙන් නලින් මිදිගස්පේ මහතා විසින් සහභාගී වූ පිරිසට දානයක් ඒ කියන්නේ හපන්න යමක් පූජා කරලා තිනවා. ඉතින් ඒ සීල දෙනාම බලාපොරොත්තු වෙන්නා වූ පිනකින් බලාපොරොත්තු වෙන්නා වූ අවසාන සාන්තිය වෙන මේ ජීවිතයේදීම නැත්නම් මේ ගෞතම සීල සම්බුද්ධ ශාසනයේදීම ලැබිය යුතු ඒ මාර්ග ඥාන ඵල ඥාන කෙලවර අමාමා නිවන පිණිසම මේ පිං හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේන් අපේ දවසේ වැඩසටහන අපි නිමාව සටහන් කරනවා. අදත් අපි විශාල පිරිසක් හිතූ පැතූ පරිදි කිසි බාධාවකින් කරදරකින් තොරව කටයුත්ත වැඩසටහන සම්පූර්ණ වුණා. ඉතින් අපි මේදී කල්පනා කරගන්න ඕනේ මේ වගේ විශාල පිරිසකගේ හිතුම් පැතුම් සම්පූර්ණ වෙන විදිහට මේක සංවිධානය කරනවා කියන එක ඉතාමත්ම දුෂ්කර දෙයක් අමාරු දෙයක්. නමුත් මේක ඉබේට ඉබේට වගේ සිද්ධ වෙන්නේ ඒ සංවිධායක සියලු දෙනාගේම තියෙන නිස්සරණාධ්‍යාසය නිසායි. ඉතින් මේ සංවිධායක කියලා කියන්නේ අපිට මේ පේන පිරිස විතරක් නෙවෙයි, පෙනී නොපෙනී විශාල පිරිස්මකට උදව් කරනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු. ඒ සියලු දෙනාටම මේ පෙනිපෙනී උදව් කරන අය මේ පින දැකලා යම් ආකාරයක මුදිතාවෙන් සාදු කියලා පින් අනුමෝදන් වෙනවාද? ඒ වාගේ නොපෙනී උදව් කරන සියලු දෙනාවත් කරුණාවෙන් මේ විදිහට හිතගත යොමු කරත්වා මේ පින දැකලා මුදිතාවෙන් යුක්තව සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම අපේ නමින් මේ පරිලෝකයේ යම් ඥාති පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාමත් මේ භවයේ හෝ වේවා පෙර භවයක පින් ගැනීමේ අපේක්ෂාවක් මේ වගේම පිළිබඳව අගයක් ආඩම්බරයක් දකිනවනම් ඒ සියලු දෙනාටම මේ අවස්ථාවේ හිතනෙත මේ පැත්තට යොමු වේවා මේ අපි රැස් කර ගන්නා ලද උදාාර පිවිතුරු කුසල කර්මයට සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් සැප සාදා ගනිත්වා කියලා ආර්දනා කරනවා. ආගම අපාපටත් මේ කරන ලද ත්‍රිවිධ ධාරයෙන්ම ඒ වගේම හැම පැත්තකින්ම පිවිතුරු වෙච්ච මේ පින අනිවාර්යයෙන් මේ කාන්තයෙන්ම බුද්ධහදී උතුමන් වහන්සේලා විසින් සැපයි සාන්තයි සුන්දරයි ප්‍රවරයි දේශනා කරන ලද නිවන පිණිසම වේවා ඒ නිවන ගමන් කරනා තේක් අපිට තියෙන මාර්ග බාධක උදුරු කරදර ඇතනම් ඒ සියල්ලමත් මේ පිනේ අනුභව ශක්තිය හිරුදුට අඳුරසේ දුරින්තුරුවන් වේවා අපිට සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් ඒ අවසානයේට ළඟා වෙන්නම මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටවා ගන්නවා. ඒ අදාසින් අපි ඊත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ දවසේ වැඩසටහන සම්ප්‍රදාන කුල නිමාව සටහන් කරනවා. එත්තාවතා ච ගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ච ගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා සම්පatti සිද්ධියා එත්තාවතා ච ගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං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 ආයුරාෝග්‍ය සම්පatti ශග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නිමිනාතේ සමිජ්ජතු සුවපත් වෙත්වා සුවපත්